අයං පනිදාය පරිමුඛං සතින් උපට්ඨෙත්වා සෝ සතෝව අස්ස සති සතෝ පස්ස සති දීගං වාස්ස සන්තෝ දීගං අස්ස සාමීති පදානාති දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පදානාති රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පදානාති රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පදානාති සම්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කතේ සම්බකාය පටිසංවේදී පස්සසිස්සාමිති සික්ඛති පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්ඛති පස්සම්බයං කා පස්සම්බයං කාය සංකාරං පස්ස සිස්සාමිති සික්ඛති සාදු සාදු සදාන්ත සත්පුරුෂ කාරුණික පින්නතුනි තුන් ලෝකාග්‍ර භාග්‍යවත් වූ අරියත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඊතා වටිනා ධර්මයකටයි දැන් මේ සෑම කෙනෙක්ම සවන් දෙන්න සෝදානම් වෙ සිටින්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන සෑම දෙනාගේම සිත නිමෙනවා ඒ වගේම සිතට ලොකු සම්පහන්සනයක් ඇති වෙනවා. සිතක් නිමෙන සිතට සම්පහන්සනයක් ඇති කරන සිතේ අකුසල් දුරු වෙන කුසල් පහළ වෙන සිහිනුවන වැඩෙන ස්වභාවයක් අපේ සිත්වල පවතිනවා නම් ඒ පවතින්නේ හැම මොහොතක් පාසාම ධර්මය අරමුණු කරගත්ත හිතකට ධර්මයේ අරමුණු කරගත්ත සිත හැම වෙලෙම නිසියාකාරව සකස් කරගන්න පුළුවන් සිතක් බවට පත් වෙනවා. ධර්මයේ අවබෝධ කරගන්නට බලාපොරොත්තු වෙන හැම දිනම අවබෝධ කරගත යුත්තේ මේ ධර්මයේ සඳහන් වෙනවා ධර්මය කියනකොට අධර්මයක් ධර්මයක් කියන මේ දෙකම අතුලත් වෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය කුසල් අකුසල් දෙකමනේ. ඒ කියන්නේ හොඳයි නරකයි දෙකම. අපි හොඳ දේ දැනගන්න ඕන නරක දේ දැනගන්න ඕන. හොඳ දේ දැනගන්නේ හොඳ දේවල් කරන්න. නරක දේවල් දැනගන්නේ නරක දේවල් අත්හරින්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන වැදගත්කම තමයි හොඳ දෙයි නරක දෙයි කියන මේ දෙආකාරයේම ධර්මයේ වශයෙන් කුසල් අකුසල් වශයෙන් කුසල අකුසල විපාක වශයෙන් භාග්‍යවතුන් වහන්සේ මේ කරුණු පැහැදිලි කළා. හොඳක් කියලා දීලා මේ හොඳ දෙයින් මෙන්න මේ හොඳ විපාක එනවා කියලා පැහැදිලි කළා. නරක දේ කියලා දීලා නරක විපාක මේ විදිහටත් එනවා කියලා දේශනා කළා. එතකොට අපි මේ හොඳ දෙයි නරක දෙයි දෙකම භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ හොඳ දේවල් අපි කරන්න ඉස්සර නරක දේවල් අත්හරින්න ඕන. නරක දේවල් අත්කරන හොඳ දේ පුරුදු කරන්න ඕන. එතකොට පහසුයි හිතකට මේ හොඳ දේ කරන්න. නරක දේවල් හිතේ තියාගෙන හොඳ දේවල් පුරුදු කරන්න ගියොත් බාධා ගොඩාක් එනවා. චිත්ත පීඩනත් එක්ක තමයි යන්න වෙන්නේ. ඉස්සරනාගේ පුරුදු කරන්න ඕන නරක දේවල් ටික ටික අත්හරින්න. නරක දේවල් අත්හරිනකොට අපේ සිත්වලට එන්නේ හොඳ දේවල්නේ ඉතුරු වෙන්නේ. ඒ හොඳ දේවල් කරන්න බොහෝම පහසුවෙන් කරගන්න පුළුවන් බාධාවක් නෑ. දැන් හොඳ දෙයට බාධාව තමයි අකුසලය. අකුසලයට බාධාව තමයි හොඳ දේ. ඔක දෙපැත්තට යන්නේ. අපිම තේරුම් ගන්න ඕනේ. දැන් නරක දේවල් කරන සතුන් මරන හොරකම් කරන නොයේක් වැඩ වැරදි වැඩ කරන අය හොඳ දෙයක කැමති නෑ හොඳ සිතීල්ලක් ඒ අයගේ හිත වලට එනකොට එයා කැමති නෑ ඒකට ඒ අර වදක චේතනාවලින් අර නරක අදහස් පුරුදු කරපු එකනට මේ හොඳ අදහසක් කියන එක බාධාවක් දැන් හොඳ දේවල් පුරුදු කරන කෙනාට මේ නරක අදහසක් ගෙතිනකොට ඒක බාධාවක් අන්න ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්눔 කරේ මේ හොඳ දෙයි නරක දෙයි කියන මේ දෙකම පැහැදිලි කළා. ඒ පැහැදිලි කළේ ඇයි නරක දේවල් අපේ සිත් වලින් ඉවත්කරනද නරක දේවල් දැනගෙන සිටින්න ඕන. හොඳ දේවල් Tamange සිතට ඇතුළත් කරගන්න හොඳ දේ දැනගෙන සිටින්න ඕන. මේ හොඳ නරක දෙක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පැහැදිලි කරන්නේ. ධර්ම දේශනාවලින් හැම ධර්ම දේශනාවකදීම පැහැදිලි කරන්නේ මේ කුසල් අකුසල් දෙක. මෙන්න මේ කුසල් වලින් කළ යෙදෙන හැටි අකුසල් වලින් මිදෙන හැටි. මේ දෙකෙන්ම මිදෙනවා නිර්වාණය අවබෝධ කරගත්තාම. ඒක සිතක් දිනු වෙන කෙනෙකුට තමයි කුසල් වලිනුත් මිදෙන හැටි විපස්සනා වශයෙන් පෙන්වන්න කරලා දෙන්නේ කුසල් අකුසල් දෙකෙන්ම මිදෙන හැටි. දැන් ඉස්සල්ලාම අපි පළමුවෙන් කරන්නේ අකුසල් අයින් කරන එකනේ. අකුසල් නොකර කුසල් කරනවා. කුසල් කර කර යනකොට ඥානීය මූකුරා යනකොට තේරෙනවා මේ කුසල් කර කර යන ගියොත් එහෙම සසර දික් වෙනවා. ඒ නිසා සසර කෙටි කරන්න ඕනේ. කියලා ඒ අකුසල් වල මේ ආදීනව සිහි කර කර කුසල් කරලා කුසල් වල ආදීනව සිහි කරනවා මේක සසරට හේතුවක් වෙනවා ඒ නිසා සසරින් මිදෙන්න ඕනේ කියලා හිතාගෙන ඒ කුසල් අකුසල් දෙකම ඊළඟට විපස්සනා වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට හරවලා ඒ දෙකේම ශක්තිය සංසිඳවලා බලාපොරොත්තු වෙන අධිගම ඥානයකින් සාන්ත නිවන් සුව අවබෝධ කරගන්න වාසනා ශක්තිය උදා කරලා දෙනවා. අන්න ඒ නිසායි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට මුකුවට පිට වෙන්නේ උපකාර වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුව අපි සිතක් සකස් කරගෙන යනකොට හැම වෙලෙම අපේ මනස අවුල්. මේ අවුල් වෙන මනස නිරවුල් කරගන්න ඕන. ඊළඟට අපේ සිත්වලට වැරදි එනවා. ඒ වැරදි අදහස් නිවැරදි කරගන්න ඕන. ඒ වගේම අපේ සිත හැම වෙලෙම අපිරිසුදු වෙනවා. ඒ අපිරිසුදු වෙනකොට පිරිසුදු කරගන්න ඕන. වැරදි දේ නිවැරදි කරගන්න ඕන. අවුල් දේ නිරවුල් කරගන්න ඕන. අපිරිසුදු දේ පිරිසුදු කරගන්න ඕන. ඕක අපිට එකපාර කරන්න බෑ. ඒක අපි ටිකෙන් ටික පුරුදු කරන්න ඕනේ. ටිකෙන් ටික පුරුදු කරනකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගත්ත සත්පුරුෂ අය කල්පනා කරනවා මොකෙන්ද මේ සිත නිවැරදි වෙන්නේ? මොකෙන්ද නිරවුල් වෙන්නේ? මොකෙන්ද පිරිසුදු වෙන්නේ? මේ පිරිසුදු කරන මාර්ගය තමයි ආර්ය ශ්‍රාංගික මාර්ගය. හැම වෙලෙම සීලය සමාදන් වෙලා ඉන්නවනම් සිත නිවැරදි. වැරදි නෑ. හැම වෙලෙම චිත්ත සමාධියක් උපදවාගෙන ඒක අරමුණකින් වැඩ කරනවා නම් සිත නිර්වෘල්. හැම වෙලෙම පිරිසිදු කරගන්නවා නම් හිත ඒ කියන්නේ අලෝභ, අදේශ, අමෝහ කියන කුසල මූල ධර්මයන්ගෙන් ඉන්න පුළුවන් නම් ලෝභ, දේශ, මෝහ කියන අකුසල මූලයන් යටපත් කරලා අන්න ඥාන සම්ප්‍රේිතව ඒ සිත පිරිසිදු කරන්නේ. මෙන්න මේ ස්වභාවයෙන් අපි ඉන්න පුළුවන් නම් යම් කෙනෙකුට ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. හැබැයි වැදගත් වෙන්නේ ඒ අනුව පිළිපදින්න ඕන. සීල සමාධි ප්‍රඥා කියන මේ තී ශික්ෂාව පිළිපැදලා ඒ ශක්තිය ටිකෙන් ටික පුරුදු කරන්න ඕන. ඉස්සල්ලා පංචශීල් දකින්න පුරුදු වෙන්න ඕන. ඒක හොඳට දකින්න පුරුදු නැන් පස්සේ අටශීල් දකින්න පුරුදු වෙන්න ඕන. ඊළඟට අටශීල් හොඳට ආරක්ෂා කරගන්න තවත් දිනු කරගන්න ඕන නම් දසසිල් සමාදන් වෙන්න ඕනේ. ඒ දසසිල් මනමින් ආරක්ෂා කරගන්න තවත් මදි නම් තවත් වැඩියෙන් ඒ ශාසනික කටයුතු කරන්න ඕන නම් ශාසනයේ පැවිදි වෙන්න ඕනේ. ඒ පැවිද්ද ලබාගෙන සාමණේර දස්සීලයේ සමාදන් වෙලා නෙක්ඛම්මයට බරව කටයුතු කරන තවත් මදි කියලා හිතනවා නම් උපසම්පදා අධිශීල සංඛ්‍යාත උපසම්පදා වේදිලා ශික්ෂාපන මනමින් ආරක්ෂා කරගන්නට ඕනේ. මේ වාගේ අර සිතක් සකස් වෙනකොට අපි ඒ ශාසනික ගැඹුරු ප්‍රතිපදාවට යමු වෙලා අපේ ජීවිතය සකස් කරගන්න පුළුවන් ශීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රි ශික්ෂාව මුල් කරගෙන. අන්නේ මුල් කරගෙන අපි හැම වෙලෙම ගෙවල් වල ඉන්න කාලය තුලදී පුළුවන් තරම් උත්සාහ වෙන්න ඕන පංචිල් රකින්න. පංචිල් පද පහ මනමින් ආරක්ෂා කරගන්න. එතකොට තමන්ට පුළුවන් හොඳ නිවැරදි හිතක් හදාගන්න. ඒ වගේම වැරදි දෙයට හිත යොමු කරන්නේ නැතුව හොඳ යහපත් දෙයට හිත පුරුදු කරන්න. එතකොට සිත නිරවුල් කරගන්න පුළුවන්. ඒ වගේම සිත හැම වෙලෙම පිරිසිදුව තියාගන්න පිරිසිදුව තියාගන්නවා කියලා කියන්නේ යහපත් අරමුණු හිතන්න පුරුදු වෙන්න. එහෙම පුරුදු කරගෙන යනකොට අපේ හිතට ලොකු ශක්තියක් අපිට ලැබෙනවා. හැම වෙලෙම මේක කරන්න බැරි නම් දවසක එක වෙලාවක් තියාගන්න මේ මේ වෙලාවේ මම හොඳ සිතිවිලි විතරයි හිතන්නේ. නැත්තම් මේ වෙලාවේ මම බුදුගුණ විතරයි හිතන්නේ. මේ වෙලාවේ මම මෛත්‍රිය විතරයි හිතන්නේ. මේ වෙලාවේ මම මේ කයේ පිළිකුල් විතරයි හිතන්නේ. මේ වෙලාවේ මම මරණය විතරයි සිහි කරන්නේ. මේ වෙලාවේ මම ආස්වාස ප්‍රාස්වාස හුස්ම රැල්ල විතරයි සිහි කරන්නේ. කියලා ජීවිතේ එක වෙලාවක් අපි තියාගන්න. තියාගත්තාම මේක පුරුද්දක් වශයෙන් තියාගන්නවා. මේ වෙලාවේ දැන් මට තියෙන්නේ මේ වැඩේ කරන්න. දැන් අපි හන්දෑවට බුදුන් වදිනවා. ඒ බුදුන් වඳින වේලාව අපි කාලේ තියාගන්න ඕනේ මේ වෙලාව වෙන වැඩක් කරන්නේ නැහැ මේක කරන්න ඕනේ කියලා. ඉතින් අන්න ඒ වගේ වෙලාවක් තියාගන්න ඕනේ. දැන් අපි කෑම කන්න කාලයක් වශයෙන් ගත්තොත් නම් අද ගොඩාක් දෙනෙක් කෑම ටිකවත් කන්න වෙලාවක් නැති තරමට වැඩ අධික කරගෙන තියෙනවා. වාඩි වෙලා පහසුවෙන් ඉඳගෙන කෑම ටිකවත් හරියට කන්න බැරි තරමට වැඩ අධිකයි. ගොඩාක් දෙනෙකුට. සමහර අය වාඩි වෙලා කෑම ටිකවත් කනකම් වෙලාවක් නැහැ. එච්චරකට වැඩ අධික ස්වභාවයකින් කාලය ගත කරන්නේ. එහෙම කරන කෙනාගේ මනස බොහෝම අවුල්සහගතව පවතින අරමුණු වැඩි නිසා. නිසා අපිට ඒවට කාල කාලය වෙන් කරගෙන ටිකෙන් ටික අපි අපේ බහුතරයක් වශයෙන් තියෙන මේ අරමුණු ටික ටික අඩු කරගන්න පුළුවන් නම් වඩාම වැදගත් වෙනවා බුද්ධ ධර්මයෙන් ප්‍රයෝජනය ලබා ගන්න. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වුම් කළා මේ වාගේ බුදුගුණ සිහි කරලා ඒ වගේම මෛත්‍රිය වඩලා, ඒ වගේම කයේ පිළිකුල්කම සිහි කරලා, ඒ වගේම මරණ සතිය සිහි කරගෙන මේ චතුරාර්යක්ෂක භාවනා හතර සිද්ධ කරලා තව තවත් අපේ කුසල් නරමුණු මුදුන්පත් කරගන්නවා නම් ආස්වාස ප්‍රාස්වාසය කියන මේ හුස්ම රැල්ලට අපේ හිත යොමු කරලා අපේ හිත බොහෝම සංසිඳවා ගන්න පුළුවන් තත්යකට පත් කරන්න පුළුවන්. ඒ කියන්නේ බොහෝම කායික වේදනා සංසිඳවන්න පුළුවන් මානසික වේදනාව සංසිඳවන්න පුළුවන් අරමුණක් තමයි ආස්වාස ප්‍රාස්වාස අරමුණ කියන මේ භාවනා අරමුණ. සියලුම බුදුවරින් වහන්සේලා ලෝකේ මේ ආනාපාන සති භාවනාව අරමුණු කරගෙන තමයි ලෞතර බුද්ධත්වයේ ලබන්නේ. ඒ වගේම අපේ බෝසතාණන් වහන්සේත් එහෙමයි. අනාගතයේ පහළ වෙන බෝසතුන් වහන්සේලා මේ ආනාපාන සති භාවනාව අරමුණු කරගෙන තමයි ලෞතර බුද්ධත්වයේ ලබන්නේ. ඒක පාඩක කරගෙන. ඒකෙන් තමයි ආරම්භ කරන්නේ දඹදිව බුද්ධ ගය අසුද්ධ භූමියේදී වජිරාසනාරණ රෝඩ බුද්ධත්වයේ ලබන්න වාඩි වෙලා භාවනා ආරම්භ කරන්නේ මෙන්න මේ ආනාපාන සති භාවනාව. එතකොට මේ වාගේ ආනාපාන සති භාවනාව කියන එක ඒ මහා බෝසතාණන් වහන්සේලාට විතරක් නෙමෙයි අපේ සිත්වලන් පහළ වෙන අරමුණක් ඒක. අපේ සිත්වලටත් ඒ අරමුණක් කියන්නේ දැන් අපි උපන්දා පටන් මරණය දක්වාන අපේ නාසයෙන් සිදුවෙන ක්‍රියාවක් නෙමේ ආස්වාස ප්‍රාස්වාස. එහෙම නැත්නම් හුස්ම ගන්නවා, හෙලනවා කියන එක. ඒක අපි ළඟ තියෙන දෙයක්. ඉතින් අන්නේ දේ අපි සිහියෙන් අරමුණු කරනවා නම් ඒක තමයි අපිට තියෙන ලොකු පිහිට. මේ අරමුණ අපි සිහියෙන් සිහි කරගන්න බැරි අවස්ථාවලදී අපේ සිහිය මදි වෙනවා. ඒක නිතරම සිහි කරන්න පුළුවන් නම් සිහිය තියෙනවා. එහෙම නැත්නම් ජීවිතයේ අර වගේ වෙලාවක් හදාගෙන මට දැන් මේ වෙලාවේ මෙන්න මේ හුස්ම රැල්ල සිහි කරන එක විතරයි කරන්න තියෙන්නේ. කියලා අපි වෙලාවක් හදාගෙන ඔය අරමුණ සිහි කරන්න පුරුදු වෙනවා. ගොඩක් වෙලා නෙමෙයි විනාඩි 5ක් 10ක් ඉස්සරලා හුරු කරනවා. අන්නේ හුරු කරනකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ඉද භික්කවේ භික්ඛු අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා එතකොට මේ ආනාපාන සතිය කරන්නේ කවුද? වික්කවේ. වික්කවේ කියලා කියන්නේ මහණෙනි. මහණෙනි කියලා කියන්නේ මේ ස්වාමින් වහන්සේලාට විතරක් නෙමෙයි මේක. මේ හැම දෙයක්ම සමහර වෙලාවට භාග්‍යතුන් වහන්සේ දේශනා කර ධර්මය සිවණක් පිළිසට. කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිළිස. එතකොට ශාසනයෙහි ඇතුළත් වන හැම කෙනෙක්ම උපාසක උපාසිකාවන් බවට පත් වෙනවා හැම ශාසනික කටයුත්තක් කරන වෙලාවෙම බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රයේ සරණ ගිහින් සීලයක පිහිටලා ශාසනික කටයුතු කරන නිසා හැම කෙනෙක්ම සෙල්ලත් බවට පත් වෙනවා. අන්නේ සෙල්ලත් බවට පත් වෙනකොට තමන් අයිති වෙනවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිවණක් පිණිස පිරිසට අන්තර්ගත වෙනවා. ඒ අන්තර්ගත වෙන ඒ පිරිස මේ ශාසනික වශයෙන් ඉඳ කියලා කියන්නේ මේ ශාසනය. මේ ශාසනය කියලා කියන්නේ සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත මැදුම් පිළිවෙතෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුළත් වෙනවා. එතකොට ඇතුළත් වෙන්නේ කවුද? බික්කු. අර සසර වාය දක්නා වූ භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසක හෝ උපාසිකාවක් කියන මෙන්න මේ සිවණක් පිරිස. දැන් භාවනාවේ වැඩි වශයෙන් ඒ සීලයක පිළිපදනා කටයුතු කරන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිවණක් පිරිස. මෙන්න මේ පිටිසෙන් යම් කෙනෙක් යම් තැනක භාවනා කරන්න ඕනේ කියලා හිතාගෙන පහසු තැනක වාඩි වෙනවා. දැන් භාවනා කරන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ ආරණ්‍ය සේනාසනය, දුක්ඛ මූලය, ශුන්‍යාගාරය කියන ස්ථාන තුනක් පැහැදිලි කළානේ. ඒ තැන් වලට ගිහිල්ලා කරනවා නම් ටිකක් පහසුවෙන් කරගන්න පුළුවන්. නමුත් ඒ තැන් වලටම යන්න කියලා නියමයක් නැහැ. Tamange සිය නිවෙස් වල ඉඳගෙන ඒ කටයුතු කරන්න පුළුවන්. ඒ කියන්නේ වැඩි කාලයක් අපි කාලය ගත කරන්නේ සිය නිවෙස්වලනේ. නිවෙස්වල ඉඳලා තමයි සියලු කටයුතු අපි කරන්නේ. එතකොට සාසනික කටයුතුත් අපි වැඩි වශයෙන් කරන්නේ සිය නිවෙස්වල ඉඳගෙන. ඒක තමයි චාරිත්‍ර වාරිත්‍ර සිරිත් ත්‍රිත් වලින් අපේ ගෙදර සකස් කරගන්න ඕන. Tamange ගෙදර සකස් කරගන්න ඕන. සකස් කරගත්තාම ඉස්තර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ තම තමාගේ නිවෙස්වල තමයි ඒවා සියල්ල සම්පූර්ණ කළේ. ඒ නිසා ඒ වගේ අපි පුරු වෙන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහනවා දැන් ඒ අහන ධර්මය තමන්ගේ සිතේ පවතිනවා. ඒ පවතින ධර්මය පිළිපදින්නේ තමන්ගේ නිවෙස්වල ඉඳගෙන. එතකොට නිවෙස්වල ඉඳගෙනම ඒ කටයුත්ත කරන්න පුළුවන්. අර වගේ තැනකට ගියොත් පහසුවෙන් කරගන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ සිය නිවෙස්වල සකස් කරගෙන අර වගේ ආරණ්‍ය සේනාසනයකට රුක්ක මූලයකට සංඥාගාරයකට ගිහිල්ලා වැඩි වශයෙන් යෙදিলা කටයුතු කරන්න පුළුවන් වාසනා ශක්තියක් තියෙනවා. ඉතින් ඒ වාසනා ශක්තියක් තියෙන හැම කෙනෙක්ම භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ ආස්වාස ප්‍රාස්වාස අරමුණ කියන අරමුණ අපි උපන්දා පටන් මරණය දක්වාම අපේ කයින් සිදුවෙන ක්‍රියාවක්. කායානුබද්ධව සිදුවෙන ක්‍රියාවක්. හැබැයි තමන් කරන එකක් නෙමෙයි හේතු ධර්ම තුනක් නිසා සිදු වෙනවා. කරදකයක් තියෙන නිසා, නාසයක් තියෙන නිසා, හිතක් තියෙන නිසා. මෙන්න මේ හේතු තුන නිසායි මේ ආස්වාස ප්‍රාස්වාස අරමුණ ඇති වෙන්නේ. එතකොට මෙන්න මේ තුන නැත්තම් ආස්වාස ප්‍රාස්වාස අරමුණ අපිට සීකරන්න බෑ. කරදකයක් නැත්තම්, නාසයක් නැත්තම්, හිතක් නැත්තම් මේ හුස්ම ගන්න වැටෙන්නේ නැහැ. වෙන්න අවස්ථාවක් නැහැනේ. ඒ නිසා මෙන්න මේ හේතු ධර්ම නිසා අපි උපන්දා පටන් මරණය දක්වා සිදුවෙන මේ ශාරීරික ස්වභාවය ශරීරයෙන් සිදුවෙන ස්වභාවික දේ සිහි කරගන්නට උත්සාහවත් වෙලා අපි එක තැනක වාඩි වෙනවා. වාඩි වෙන්නේ අපි නිසීදති පල්ලංකං ආබුජිත්වා උදුම් කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා ඒ කියන්නේ උඩුකය කෙලින් තබාගෙන වම් අත උඩ දකුණු අත තබාගෙන නාසිකා දොරටුවට අභිමුඛව සිහිය පිහිටුවාගෙන නිවන් අරමුණු කරගෙන මේ හුස්ම රැල්ල සිහි කරන්න පටන් ගන්නවා. එහෙම සිහි කරන්න පටන් ගන්නෙ අපි නිවන් අරමුණු කරගෙන. නිවන් දැකීමේ චේතනාව මුල් කරගෙන තමයි පළමු කොට ඒ අරමුණ අපි ගන්න. ඉතින් එහෙම අරගෙන කරගෙන යන යන අතරතුර Tamanda නොයේක් විදිහේ බාධක ඉන්න පුළුවන්. සසර පුරුද්දක් තියෙන දඩ සිහිනුවන වැඩෙන කෙනෙකුට පුළුවන් ඒ ශක්තිය දිනු කරන්න. නමුත් අපට භාවනා කරන්න ඕනේ කියලා සමහර අයට හිත පහළ වෙනවා. සිල් ගන්න ඕනේ කියලා හිත පහළ වෙනවා. දන් දෙන්න ඕන කියලා හිත පහළ වෙනවා. මව්පියන්ට ගුරුවරයන්ට වැඩිහිටියන්ට සලකන්න ඕන මේ ශාසනික කටයුතු සිද්ධ කරගන්න ඕන ඒවා කුසල් ඒවා පාරමී ගුණ දිනු වැඩ දිනු වෙන දේවල් කියලා මේවා කරන්න ඕනේ කියන හිතක් පහළ වෙනවා. ඒ හිතක් පහළ වෙන්නේ සසර පුරුද්දක් අනුව ඒ සිතිවිලි පහළ වෙනවා. ඒක බොහොම හොඳයි. දැන් සසර පුරුදු අනුව සමහර අයට වැරදි දේවල් පහළ වෙනවානේ සතුන් මරන්න, හොරකම් කරන්න, වරද වයස වෙන්න, අනුන්ට හිටි හැර පීඩා කරන්න. ඒ වාගේ සිතිවිලි පහළ වෙන පිරිසකුත් ඉන්නවා. අර වගේ හොඳ සිතිවිලි පහළ වෙන පිරිසකුත් ඉන්නවා. ඒක තමයි සංසාරික ස්වභාවය. ඒ ස්වභාවයේ දානුව අද අදහස්නේ තියෙන. ඒ ඇති වෙනකොට අපිට ඒ වගේ හොඳ පැත්තට ශාසනීය පැත්තට කටයුතු කරන්න ඕනේ කියලා හිතුවට සමහර වෙලාවට හිතන එක විතරයි සිදු වෙන්නේ. ඒක කරන්න බොහොම අමාරුයි. ඒ අමාරුවෙන් වුණත් යම් දවසකදී කෙනෙක්ගේ උපකාරයකින් හරි එවැනි අවස්ථාවකට පත් කරගත්තොත් අපේ හිත අපි බලාපොරොත්තු වෙන අදහස ඉෂ්ට කරගන්න හේතුවක් වෙනවා. අන්නේ හේතුව ඇති නිසා යම්කිසි අවස්ථාවක අපි භාවනා කරන්නට ඕන කියන අදහසින් පළමු කොටම විශ්වාසය ඇති කරගන්නවා බුදුරජාණන් වහන්සේ කෙරෙහි බුදුගුණ සිහි කරනකොට ශ්‍රද්ධාව උපදවා ගන්න පුළුවන්. එහෙම කරගෙන බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රයේ සරණ ගින් සීලයක පිළිපදලා බුදුගුණ මෛත්‍රී අසුබ මරණ සති කියන මේ සතර කර්මස්ථාන හතර සිහියට නගාගෙන ඒවෙන් හිත සකස් කරගන්න ඕනේ. එහෙම සකස් කරගෙන ආනාපාන සති වෙන්නේ අරමුණකට අපි ගන්නවා. එහෙම අරගෙන හොඳට හුස්ම රැල්ල අපි සිහි කරනවා. හැබැයි හුස්ම රැල්ල සිහි කරනකොට ස්වභාවික හුස්ම රැල්ල. ස්වභාවයෙන් ඇතිවෙන හුස්ම රැල්ල හිතලා ගන්න එපා. හිතලා ගත්තොත් එහෙම වෙන්නේ මොකද? ඔය නනල් දෙක අසින් කැක්කමක් එනවා. ඒ නනල් දෙක අසින් කැක්කම එන්නේ අනිවාර්යෙන් හුස්ම රැල්ල සිහි කරන එක ස්වභාවික හුස්ම රැල්ල නෙමෙයි සිහි කරන්නේ. හිතලා සිහි කරන්නේ. හිතන සිහි කරන්න සිහි කරන්නේ නලල් දෙක අස්සෙන් කැක්කුමක් එයි ඔළුව මැදින් කැක්කුමක් එයි මේ ඔළුව පිටිපස්සෙන් කැක්කුමක් එයි එහෙම කැක්කුමක් එනවා නම් අර මිදිකන ගතියක් වගේ එනවා නම් සම්පූර්ණයෙන් භාවනා අරමුණ වැරදි එහෙම වැරදි වෙන්නේ මොකද හිතලා උස්ම ගන්න නිසා Tamanne තේරෙන්නේ දැන් ඔකා සමහර අය කියන උස්ම රැල්ල බලන්න කියලා උස්ම රැල්ල පේන්නේ නැහැනේ බලන්න දැනෙන එකක් නේ ඒ දැනෙන අරමුණට අනුව සිහිය පවත්වා ගන්න ඕනේ ඒ පවත්වාගෙන කාලය ගත කරනකොට ඒ ශක්තිය අපිට ලැබෙනවා. ඉතින් අර උඩුකය කෙලින් තබාගෙන වම් අත උඩ දකුණු අත තබාගෙන කය ඍද්ධව තබාගෙන ඉන්න පුළුවන් නම් වඩාම හොඳයි. සමහර වෙලාවට එහෙම ඉන්න බැයි නම් Tamanda පහසු හිටියවක හිටියට වරදක් නැහැ. නමුත් අර භාවනා කරන ස්වરૂපය වෙනස් වෙනවනේ. එහෙම ස්වરૂපය වෙනස් වෙන්නේ නැති තරමට අපේ කයත් සකස් කර ගන්න ඕන නම් වඩාම හොඳයි. ඒ කියන්නේ උපාසක පිරිස පිරිමි අය බද්ධ පරියන්කෙන්ම ඉන්න සූදානම් වෙනවා නම් බොහොම හොඳයි. උපාසිකා පිරිස අර්ධ පරියන්කෙන්ම ඉන්න පුළුවන් වෙනවා නම් බොහොම හොඳයි. එතකොට දකින්න කෙනාටත් බොහොම හිතේ ප්‍රසාදයක් ඇති වෙනවනේ. භාවනා ඉදියව දකින්නකොට අනික් අයට කුසල ලැබුණා. ඒ කුසල ලැබුණ නිසා අනේ මටත් මේ වාගේ කරන්න ඕනේ කියලා හිතක් පහළ වෙනවා. අර භාවනා කරන ආසනිය දැකලා හිත පහ කරගන්න පුළුවන්. ඉතින් අනුන්ට කුසල් අරමුණක් දෙන්න පුළුවන් අරමුණක් අදහසක් තමයි ඒ වගේම අරමුණක් තමයි ඒ වගේම ඉරියව්වක් තමයි භාවනාවේ අරමුණයි ඒ වගේම ඉඳගෙන ඉන්න ඉරියව්වයි සතර ඉරියව් පවත්නවා නම් බොහෝම සිහි කල්පනාවෙන් Tamanda පුදුමාකාර සහනයක් තියෙනවනේ අන්න ඒ සහනයක් ඇතුව අපි ඒ වගේ වාඩි වෙලා මනසිකාර කරනවා කරනකොට සෝ සතෝ අසසති සතෝ පස්සසති කියලා කියන්නේ සිහියෙන් අපි මේ හුස්ම රැල්ල ගැන අවධානය යොමු කරන්න ඕනේ. ඒ කියන්නේ අපි දැන් සිහියෙන් හුස්ම ගන්න හෙලනවා කියනකොට ගොඩාක් දෙනෙක් වරදවා තේරුම් ගන්න අර හිතලා හුස්ම ගන්න එක. හිතලා ගන්න එපා. ඒක වැරදි. ස්වභාවයෙන් ඉහළ පහළ යන හුස්ම රැල්ල දැනෙනකොට ඒ දැනෙන ක්‍රියාවට සිහිය ගන්න. අන්න එතනයි ප්‍රධාන වෙන්නේ. එහෙම එනකොට අර ඔළුවේ කැක්කුම එන්නේ නැහැ. ඒ ස්වභාවයෙන් එන ක්‍රියාවක් නේ අපි සිහි කරන්නේ. එහෙම සිහි කරගෙන සෝ සතෝව අස්සසති සතෝ පස්සසති සිහියෙන් ඒ කටයුත්ත කෙරෙහි අවධානය යොමු කරගෙන ඉන්නවා. අධ්‍යාත්මික වශයෙන් Tamange කයින් සිදුවෙන. එහෙම කරගෙන යනකොට හොඳට උස්ම නැල්ල දැනෙනවා දැනනට තියාගන්න බෑ පිට යනවා එතකොට ගණන් කරන්ද උස්ම රැල්ල ඉහළට ගන්නකොට 1 1 කියලා ගණන් කරන්ද පහළට එනකොටත් 1 1 කියලා ගණන් කරන්න. දෙවෙනි හුස්ම රැල්ලේදී 2යි කියලා ගණන් කරන්න, තුන්වෙනි එකේදී 3යි කියලා ගණන් කරන්න. හිත පිට ගියොත් ආයෙ නැවත ගන්න. එහෙම කරගෙන හුස්ම රැල්ල ගණන් කරලා වර්ධින් නැතුව විනාඩි 10ක් 15ක් හොඳට කරන්න පුළුවන් නම් අර ගණන් ක්‍රමයේ අත්තරන අනුබන්ධන ක්‍රමයට අර යන්නේ එන ක්‍රියාවට හිතේම් කරන්න. නාසය ළඟ හිත තියාගන්න, හිත තියාගෙන ඇතුල් වෙනකොට ඇතුල් වෙනවා කියලා සිහි කරනවා පිට වෙනකොට පිට වෙනවා කියලා සිහි කරනවා. එතකොට මේ ඇතුල් වෙනවා පිට වෙනවා කියන පමණයි මුලින් ගන්නෙ. හැබැයි ඇති වෙනවා නැති වෙනවා කියලා නම් ගන්න එපා. ඒක ගත්තොත් වැරදි. එහෙම ගත්තොත් අරමුණ පැහැදිලි නෑ. අපි බලමුයෙන්ම සිහි කරන්නේ උස්ම රැල්ල ඇතුල් වෙනවා පිට වෙනවා. ඇති වෙනවා නැති වෙනවා කියලා නෙමෙයි. ඒවා පස්සට විපස්සනා වශයෙන් කරන ක්‍රමයක් තියෙනවා. ඒක ගුරු උපදේශ ඇතුළු පසුවට කරන්න තියෙන එකක්. දැන් පළමුවෙන් අපි කරන්නේ අර හිත ඒක රාශී කරගන්නට මේ වාගේ අරමුණකට සිත පිහිටවාගෙන මනසිකාර කරනවා. එහෙම කරගෙන යනකොට හිත පිට යනවා නම් ආයෙ නැවත නැවත ගන්න. නිදිමත එනවා නම් S2 අඩවල් කරගෙන කරන්න S2 පියාගන්න නැතුව. වේදනාවක් එනවා නම් වේදනාවක් කියලා මෙනෙහි කරන්නේ නැතුව සමාධියක් වඩන අය හැම වෙලෙම ආස්වාස ප්‍රාස්වාස අරමුණේම සිහිය පිහිටවාගෙන හුස්ම ඉරියව්ව මාරු කරන්න. අරමුණ කැඩෙන්නේ නැති වෙන්නේ. එතකොට Tamanne පහසෙන් කරගන්න පුළුවන්. එහෙම කරගෙන යනකොට අපිට පුදුම සහනයක් ලැබෙනවා. දැන් අපේ සිත හැම වෙලෙම අවුල්සහගත වෙන්නේ මුළු ලෝකේ පුරාම තියෙන අරමුණු අපේ සිත්වලට එනවා ద్వාර හයින්. ඒද එතකොට සිත එක අරමුණක තියාගන්න බෑ. ඒ වගේම ద్వාර හයින්ම අපේ කය සිහි වෙනවා අපිට. ద్వාරය අරමුණු කරගෙන කයේ තැන් තැන් වල සිහි වෙනවා. ඒ වගේම ලෝකේ පුරා අරමුණු වෙනවා. එතකොට මේ අරමුණු වලින් අපි නිදහස් වෙන්න ඕනේ. ලෝකයෙන් නිදහස් වෙන්න ඕනේ, කයින් නිදහස් වෙන්න ඕනේ. ලෝකයෙන් නිදහස් වෙන අවස්ථාවක් තියෙනවා. කයින් නිදහස් වෙන අවස්ථාවක් තියෙනවා. අන්නේම අවස්ථාවකට අපි විтин විට වැටෙනවා නම් සිහි කරනවා නම් අපට පුදුම සහනයක් තියෙනවා. ලෝකයෙන් අයින් වෙලා ඉන්න පුළුවන් නම් මොහොතකට හරි තමන්ගේ කයනොත් මොහොතකට හරි අයින් වෙලා ඉන්න පුළුවන් නම් ලොකු සහනයක්. ඇයි අපිට එහෙම බැරි? ඒක කරන්න පුළුවන්. කොහොමද කරන්නේ? දැන් හොඳට අපි හුස්ම රැල්ල සිහි කරගෙන යනවා. සිහි කරගෙන යනකොට හුස්ම රැල්ල හොඳට දැනෙන්න පටන් ගන්නවා. හුස්ම රැල්ල දැනෙන්න පටන් ගන්නකොට අපිට ඇහෙන් අරමුණු වෙන්නේ නැහැ, කනෙන් අරමුණු වෙන්නේ නැහැ, නාසයෙන් අරමුණු වෙන්නේ නැහැ. දිවෙන් අරමුණු වෙන්නේ නැහැ, කයෙන් අරමුණු වෙන්නේත් නැහැ. අතීත අනාගත දෙකට හිත යන්නේ අරමුණු වෙන්නේත් නැහැ. එතකොට අරමුණු වෙන්නේ කර්මුණයි. ඒ අරමුණ මොකද්ද? අර ආස්වාස ප්‍රාස්වාස අරමුණ විතරයි අපිට දැනෙන්නේ. එතකොට අර මුළු ලෝකේම ద్వාරයෙන් ගන්න අරමුණු වලින් එන බාහිර අරමුණු දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැතුව අපිට දැනෙන්නේ කායානුබද්ධව සිටින හුස්ම රැල්ල විතරයි දැනෙන්නේ. ඉතින් එහෙම තත්යකට අපි එනකොට අපි දැනගන්න ඕන දැන් බාහිර ලෝකයෙන් එන සියලුම පීඩා වලින් මං ඉදහස් වෙනවා. ඉදහස් වෙනා එතන ඉන්නේ. එතකොට පුදුම සහනයක් සතතක් තියෙනවා. ඊළඟට අපි එහෙම හොඳට මනස්කාර කරගෙන යනකොට කය වේදනත් ඔක්කොම ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් සංසිඳෙනවා. සංසිඳිලා හොඳට හුස්ම රැල්ලට එක හිත එකතු වෙනකොට කයක් දැනෙන්නේ නැතු යන. දැන් ලෝකේ දැනෙන්නෙත් නෑ මොකවත්. කය දැනෙන්නෙත් නෑ. එතකොට මොකක්ද අපිට දැනෙන්නේ? දැනෙන එකම දේ තමයි ආස්වාස ප්‍රාස්වාස අරමුණ. එතකොට අපේ සිහිය පවත්වලා තියෙන්නේ ලෝකෙ නෙමෙයි. කයෙත් නෙමෙයි. ආස්වාස ප්‍රාස්වාස අරමුණේ තමයි සිහිය තියෙන්නේ. ඒ සිහිය තියාගෙන අපි දිගට මනසකාර කරනවා. ඒ මනසකාරය කරනකොට පුදුම සත්‍යයක් හිතට එන්නේ. ඇයි මානසික පීඩා වලින් නිදහස් වෙලා. ලෝකයෙන් එන මානසික පීඩා වලින් නිදහස් වෙලා. කයේ එන වේදනාව වලින් නිදහස් වෙලා. නිදහස් වෙන හොඳට හුස්ම රැල්ල සීකරගෙන යනවා. එවැනි අවස්ථාවකට මොහතකට හරි අපේ සිතපත් කරගන්න පුළුවන් නම් පුදුම සහනයක් නවල තියෙන්නේ. ඇයි අපිට කරන්න බැරි? ශාසනයේ තියෙන උතුම් අවස්ථාවක් මේක. අපි බාහිර අරමුණු වල ඇලිලා ගැටිලා වෙලිලා මුලා වෙලා මානසික පීඩාවන් විඳගෙන ඉන්නකොට මේ වාගේ තත්ත්වයකට තමන්ගේ හිතට පත් කර ගන්න පුළුවන් නම් පුදුම සහනයක් ලබන්න පුළුවන් නේ වෙන කොහෙවත් යන්න ඕනේ නැහැ නේ. තමන්ගේම ගෙදර ඉඳගෙන උක කරන්න පුළුවන් නේ. විනාඩි 5ක් 10ක් ඒ වෙනුවෙන් අපි වෙන් කරනවා. වෙන් කරලා ඒකට යෙදෙනවා. ඒක අපි එකපාරට ගන්න බෑ. එක ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අපි ඒකට කාලය යොදා ගන්නවා. අපි ඒකෙන් බලාපොරොත්තු වෙනවනේ යම්කිසි සහනයක්. සහනයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ සහනය කරන්නට මේ වාගේ යෙදීමක් කරනවා. ඥාන යෙදීම කරනකොට සෝ සතෝ අස්සසති සතෝ පස්සසති මේ සිහියෙන් එන ආස්වාස ප්‍රාස්වාස අරමුණේනේ මම මේ ඉන්නේ. වෙන මොකේකවත් නෙමෙයිනේ. ඉතින් මට ලොකු සහනයක් පේනවනේ නිවන් දකින අරමුණක් නෙමේ තියෙන්නේ කියලා හිත පහළ කරගන්න පුළුවන් නම් අන්නේ අවස්ථාවට දැනෙනවා බුදුරජාණන් වහන්සේ මේ ආස්වාස ප්‍රාස්වාස අරමුණ සිහි කරගෙන ලෞතුරා බුද්ධත්වයට ලබන්න උපකාර කරගත්තා නම් මටත් නිවන් දකින්න මේ අරමුණ පිහිට වෙනවා උපකාර වෙනවා. ඒ පිහිට වෙනවා උපකාර වෙනවා කියලා හිත පහළ කරගන්නකොට මොකක්ද අපිට පහළ වෙන්නේ? නිවන් අරමුණ කෙරෙහි විශ්වාසයක් ඇති වෙනවා. නිවන් දකින්න තියෙන අරමුණක් නිවන් අවබෝධ කරගන්න තියෙන අරමුණක් කියලා ශ්‍රද්ධාව පහළ වෙනවා ඊළඟට හොඳට වීර්යයක් ඇති වෙනවා ඊළඟට හොඳට සිහිය පවත්වන්න පුළුවන් ඊළඟට හොඳට සමාධියක් ඇති වෙනවා ඊළඟට මේවා ඔක්කොම කරන්න හොඳ නුවණක් තියෙනවා එතකොට එතන පහළ වෙන්නේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මෙන්න මේ ගුණාංග එතකොට අර බාහිර ලෝකයේ අරමුණු නැති නිසා කය දැනෙන්නේ නැති කය දැනෙන්නේ නැති නිසා එතන පංච නීවරණයටපත් වෙලා කාමච්ඡන්ද අරමුණු නෑ ව්‍යාපාද අරමුණු නෑ තීන මිද්ද අරමුණු නෑ උද්ධච්ච කුක්කුච්ච අරමුණු නෑ විචිකිච්ඡ අරමුණු නෑ මේ ඔක්කොගේම සිත සංසිඳවාගෙන එහෙම සංසිඳිලා අර සද්දාදී ඉන්දිය ධර්ම බලවත් කරගෙන හුස්ම රැල්ලේ සිහිය පිහිටවාගෙන ඉන්න පුළුවන් නම් මුළු ලෝකෙම නිදහස් වෙච්ච කයනුත් නිදහස් වෙච්ච කයානුබද්ධව පවතින ආස්වාස ප්‍රාස්වාස අරමුණ පමණක් නිවන් අරමුණක් හැටියට සලකාගෙන මොහොතක් ඉන්න පුළුවන් නම් මෙන්න මේ මොහොත පුදුමාකාර සහනයක් ලබන අරමුණක් බවට පත් වෙනවා කියන එකයි භාග්‍යතුන් වහන්සේගේ ඉගැන්වීම. ඒ නිසා අපි ඒ අත්දැකීම ලබන්න. ඒ අත්දැකීම අපිට ලබන්න පුළුවන්. ඒක අපේ උත්සාහය පමණයි තියෙන්නේ. උත්සාහය උත්සාහයෙන් තථාගත ධර්මයේ සිහි කරගෙන කල්යාණ මිත්‍ර උතුමන් වහන්සේලාගේ ආවාද අනුශාසනා ලබාගෙන ඒ කාර්යයේ යෙදෙන්න එතකොට ඒ ශක්තිය අපට ලබන්න පුළුවන්. අන්න ඒක තමයි සෝ සතෝ අසසතිය සතෝ පස්සසතිය කියන தත්ත්වෙට එන්නේ. එහෙම අවිල්ලා ඒක දිනු වෙනවා ඊළඟට. ඒ දිනු වෙනකොට කියනවා උපචාර මේ පරිකර්ම සමාධිය, උපචාර සමාධිය, අර්පණා සමාධිය කියලා ඒ අරමුණේ යම්කිසි දිනුවක් දකින්න ලැබෙනවා. ඒ වගේම පරිකර්ම නිමිත්ත, උග්ඝා නිමිත්ත, පටිභාග නිමිත්ත කියලා ඒකේ ධර්මතාවයක් හිතට එනවා. මේවා එකින් එකට එකින් එකට එන්නේ සිතේ වර්ධනය සඳහා. අපි දැන් භාවනාවක් කරන්නේ සිතක වර්ධනය සඳහා. ඒ සිතේ වර්ධනයේ වශයෙන් මෙන්න මේ අදහස් සිතට එනවා. දැන් අපිට ඉස්සරලව තිබුණේ නැහැ. ඉස්සරලා තිබ්බේ දුවන හිතක්. මුළු ලෝකේ පුරා දුවන හිතක් තිබුණා. කය දැනෙන හිතක් තිබුණා. දැන් කය දැනෙන හිත නැහැ. ලෝකේ පුරා දැනෙන හිත නැහැ. එහෙනම් අපිට දැනෙන හිත මොකද්ද? ආස්වාස ප්‍රාස්වාස අරමුණ පමණයි. මෙන්න මේ ආස්වාස ප්‍රාස්වාස අරමුණේ යනකොට සමහර අය කියනවා මෙච්චර කරලත් මොකවත් නැහෙනි කියලා. නමුත් ඒ අරමුණ දැනෙන ක්‍රමයක් තියෙනවා. දැන් මේ ආස්වාස ප්‍රාස්වාස අරමුණේම යනකොට අපිට හම් වෙන දේවල් තමයි පරිකර්ම නිමිත්ත හම් වෙනවා. උග්ඝා නිමිත්ත හම් වෙනවා. ප්‍රතිභාග නිමිත්ත හම්බ වෙනවා. ඒ අරමුණු හම්බ වෙනකන් අපි යන ආස්වාස ප්‍රාස්වාස අරමුණ සිහි කරගෙන. එයා මොනවද? සිත සංසිඳන නිවන් අරමුණු කරන සිතේ සංසිඳීම ඇති කරන සමාධිය උපදවන අරමුණු ඇති කරලා දෙන අරමුණු වලට උපකාර කරන ධර්මතාවයක්. ඊළඟට උපචාර මේ පරිකර්ම සමාධිය කියන උපචාර සමාධිය කියන අර්පණා සමාධිය කියන මෙන්න මේවා එන්නේ මොකක් නිසාද අර හුස්ම රැල්ල මෙනෙහි කරන නිසා මේ අනුමුණු මොනවද මේ ඔක්කොම අපට සමත විපස්සනා වශයෙන් ඉදිරියේ අනුමුණු කරගෙන සිහි නුවණ වැඩෙන සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට හේතු වෙන වටිනා කුසල් අරමුණු අන්නේ කුසල් අරමුණු වලින් අපි යන්නේ කොහාටද? ඒ අරමුණු ඔස්සේ යන්නේ ලෝකේ පුරා අරමුණු හොයන්න නෙමෙයි, කය හොයන්නත් නෙමෙයි, කයේ තියෙන යථාභූත ඥාණයෙන් අවබෝධ කරගන්න ලැබෙන නාම රූප ධර්මයන් හොයාගෙන යන ගමන. නාම රූප ධර්මයන් හොයන්න ලැබෙන්නේ මෙන්න මේ පරිකර්ම නිමිත්ත, උග්ඝා නිමිත්ත, පටිභාග නිමිත්ත පරිකර්ම සමාධිය, උපචාර සමාධිය, අර්පණා සමාධිය කියන මෙන්න මේ ස්වභාවයට අපේ සිතපත් කරගන්න අන්න අපි බලාපොරොත්තු වෙන පරමාර්ථ ධර්මයන් අවබෝධ කරගන්නට ලැබෙනවා මෙන්න මේ අරමුණ ඔස්සේ ගියාම. අන්න එතකොට අපිට දැනෙන්න පුළුවන් මෙතන සත්‍යයේ පුද්ගලයේ ආත්මයක් කියලා දෙයක් නැහැ. මෙතන ධර්මතාවයක පැවැත්මක් තියෙනවා. හේතු ධර්මයක පැවැත්මක් තියෙන්නේ. නාම රූප ධර්මයක පැවැත්මක් තියෙන්නේ. කියන අදහස ඇති කරගත්තාම අපට පුදුමාකාර සහනයකින් සත්‍ය පුද්ගල ආත්ම ස්වභාවයෙන් අපිට අයින් වෙන්න පුළුවන්. පරමාර්ථ ධර්මයේ හිත යොමු කරගන්න පුළුවන්. එහෙම යොමු කරගන්න පුළුවන් වාසනා ගුණයක් ඇති වෙන්නේ මෙන්න මේ අරමුණු ඔස්සේ අපි යන්න ඕන. මේ අරමුණ ආනාපාන සතියෙන් පමණක් නෙමෙයි. 40 කර්මස්ථානයෙන්ම සිත සංසිඳවාගෙන විපස්සනා සම්පවිත් අරමුණක් බවට පත් කරගෙන යන්න පුළුවන්. ඒ නිසා මේ වාගේ අරමුණු අපි මුහුරු කරන්න ඕන ශාසනය මුල් කරගෙන ශාසනය මුල් කරගෙන සිහි කරනවා නම් ඒක තමයි අපිට තියෙන සියලුම දේවල් ලබනවාට වැඩිය අධ්‍යාත්මික සුවය. අධ්‍යාත්මික සුවය කියලා කියන්නේ මේ වස්තුව හම්බ කරලා ගොඩ ගහගන්න එක නෙවෙයි සියලු වස්තු අත්හරින එකයි. සියලු වස්තු අත්හරින්න නම් අපිට මොකද කරන්න තියෙන්නේ? එන එන අරමුණු කෙලෙස් අරමුණු ඉස්සරලා අත්හරින්න ඊළඟට කුසල් අරමුණු දියුණු කරගෙන යනකොට කුසල් හිත මෝරනකොට කුසල් අරමුණක් අත්හරින්න ලැබෙනවා. අත්හැරීමේ ස්වභාවය අපිට දියුණු කරගන්න දියුණු කර ගැනීම තමයි මේ සිතේ වර්ධනය. හැම එකකින්ම අත්හරින ස්වභාවය. අන්නේ අත්හරින ස්වභාවය අත්හරින ස්වභාවය අපි පුරුදු කරන්නේ පළමුවෙන්ම සමාධිය. ඇයි මුළු ලෝකෙම අත්හරිනවනේ කර්මන වලට ගන්නකොට? ඒ වගේ මුළු කයම අත්හරිනවනේ කර්මන වලට ගන්නකොට? අපි අල්ලාගෙන තියෙන අරමුණනේ. ලෝකේ අල්ලාගෙන තියෙනවා, කය අල්ලාගෙන තියෙනවා. මේ දෙක අල්ලන එක තමයි ප්‍රත්‍යඥ ස්වභාවය. මෙන්න මේ ප්‍රත්‍යඥ ස්වභාවයෙන් අත මෙදෙන්න නම් ඥාන සම්ප්‍රයුක්තව කරන්නේ ලෝකේ පුරා දුවන අරමුණු අත්හරින්න, තමන්ගේ කය අත්හරින්න. අන්නේ අත්හරින්නේ මොන අරමුණේදීද? සමාධි අරමුණේදී ඒක සිද්ධ වෙනවා. ඒ කියන්නේ හොඳට උස්ම රැල්ලට හිත යොමු වෙනවා නම් මුළු ලෝකයෙන් වෙන අරමුණු නවතිනවා. කයෙන් වෙන අරමුණු නවතිනවා. කාය අනුබද්ධ උස්ම රැල්ලට පමණක් හිත යොමු වෙනවා. අන්න එම් වෙනකොට ඒ අරමුණ ඔස්සේ අපි යනවා. ඒ ඔස්සේ යන අරමුණේදී බුදුමාකාර සහනයක් තියෙනවා. ඒ සහනය මොකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළ හේතුඵල ධර්මයකට අනුකූලව මේ ආස්වාස ප්‍රාස්වාස අරමුණේ මනාව සිහිය පිහිටුවාගෙන යනවා. එහෙම යනකොට අපට උස්ම රැල්ලේ දිග දිග දැනෙනවා. උස්ම රැල්ලේ කෙටි බව දැනෙනවා. මේ උස්ම රැල්ල එක වෙලාවකට දික් වෙනවා, එක වෙලාවකට කෙටි වෙනවා, එක වෙලාවකට සිවුම් වෙනවා, එක වෙලාවකට නොදෙනී යනවා. මෙන්න මේ ස්වභාවයටපත් වෙනවා. ඒපත් වෙන ස්වභාවය දැනෙන්නේ ඇයි? ඇයි අපට ලෝකයේ තියෙනවා දැනෙන්නේ, කය දැනෙන්නේ? එහෙමනම් දැනෙන්නේ මොකද්ද? ආස්වාස ප්‍රාස්වාස තියෙන්නේ අරමුණේ තියෙන ස්වභාවයයි අපට දැනෙන්නේ. මෙන්න මේ ස්වභාවය ඔස්සේ යනවා. මෙන්න මේ ස්වභාවය ඔස්සේ යනකොට අර හුස්ම රැල්ල දික් වෙන හැටි, කෙටි වෙන හැටි නුවණින් දැනගෙන හොඳට මෙනෙහි කරගෙන යනවා. අන්නේ මෙනෙහි කරගෙන යන ස්වභාවය තමයි භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළේ. දිග හුස්ම රැල්ල, කෙටි හුස්ම රැල්ල වශයෙන්. ඊළඟට සබ්බකාය පරිසංවේදී ආසසිස්සාමි දිසික්කති පසසිස්සාමි දිසික්කති නාසයෙන් හුස්ම පටන් ගන්නවා දැනෙනවා පවතිනවා දැනෙනවා අවසාන වෙනවා දැනෙනවා මේ අවස්ථා තුනත් හොඳට දැනගෙන මනස්කාර කරනවා ඊළඟට හුස්ම ඇල්ල හොඳට සංසිඳනවා සංසිඳීගෙන සංසිඳීගෙන යනකොට දැනෙන නොදැනෙන ස්වභාවයට ගිහිලා සන්නාවට පමණක් පැටෙනවා ඕලාරික ස්වභාවය සම්පූර්ණයෙන් සංසිඳනවා ලෝකේ නදනී යනවා කය නදනී යනවා ආස්වාස ප්‍රාස්වාසයේ ඕලාරික ස්වභාවයත් හොඳට සංසිඳනවා සංසිඳලා ආස්වාස ප්‍රාස්වාසයේ සංඥාවට පමණක් අපේ සිත සීමා වෙනවා. සීමා වෙනකොට පුදුම සහනයක් මේ අපිට තියෙන්නේ. මෙන්න මේ සහනය ඔස්සේ අපි ගමන් කරලා ගුරු උපදේශයක් ඇතුව මෙන්න මේ ධර්මයේ ඔස්සේ ගමන් කරලා එතනින් නාම රූප ධර්මයන් සිහි කරගෙන විදර්ශනා සම්ප්‍රේත අරමුණකින් නිවන් අවබෝධ කරගන්න මාර්ගය සැලසෙනවා. මෙන්න මේ මාර්ගයේ සැලසෙන අරමුණක් ඔස්සේ ගමන් කරන්න නම් අපේ හිත ක්‍රම ක්‍රමයෙන් සකස් කරගෙන උතුම් කුසල් අරමුණු මුදුන්පත් කරගන්න ලැබේවා කියන උතුම් පුණ්‍ය ප්‍රාර්ථනාව සිටේ නරාගෙන කුසල් අරමුණු සිහි කරගන්නට අදිස්ථාන කරගනිමු. ඒ අදිස්ථාන කරගෙන අද මේ උතුම් කුසල් අරමුණෙන් දැනිත කරගත් උදාරතර පුණ්‍ය ශක්තිය නිවන් පිණිස උපකාර වෙන උතුම් කුසල් අරමුණක් බවට පත් වේවා කියන ප්‍රාර්ථනාව සිටේ ඇති කර ගන්න අතර අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ ධර්මයෙන් ධර්ම දානමේ පින්කම සිදු කර ගැනීමේ චේතනා මුල් කරගෙන බරලෝගියේ ඥාතීන්ද පින් අනුමෝදන් කිරීමේ චේතනාවෙන් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සියලු දෙනාට මේ උතුම් කුසලයේ පිණි අනුමෝදන් වෙත්වා කියලා අපි මෛත්‍රියෙන් පින් අනුමෝදන් කරමු. නිවන් සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සුජීවත්ව සිටින සියලු දෙනාට ධර්මාභෝධය ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාව සිහිපත් කරගනිමු. මෙලොව වශයෙන් ආයුර ආරෝග්‍ය සම්පත් පිණිස උපකාර වේවා. තම තමන් කරන කියන දැකී ආරක්ෂා වෙනද ව්‍යාපාර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකණ්ඩ මේ සිදු කරගෙන සෞභාග්‍යමත් අනාගතයකින් ශාසනික කටයුතු සිදු කරමින් සුවසේ පාරමී පුරාගෙන බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා විසින් නිවේසනසන ලෝකෝත්තර සනසිල්ලෙන් නිවන් අවබෝධ කරගන්නට මේ උතුම් කුසලයේ සමදනාට මේකසේම හේතු වේවා වාසනාව වේවා කියලා නිවන් සුව ප්‍රාර්ථනා කරගනිමු. ආකාසන්තාජ මුම්මන්තා දේවානා ගාමයින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලන් දක්칸තු ශාසනං ආකාසන්තා චුම්මන්තා දේවා නාග මහින්දික පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං රක්칸තු දේශනං ආකාසන්තා චුම්මන්තා දේවා නාග මහින්දික පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං රක්칸තු තං සදාති